එතකොට අකාල මරණයට මෙතන උදාහරණ ගෙනල්ලා දෙන්නේ කලාබු රජු සහ දුසී මාරය. මොකද එතකොට මේ දුසී මාරයාගේ කතාව. මේ මහා කල්පේ පහළ වෙච්ච පළවෙනි බුදුරජාණන් වහන්සේ. කකුසඳ බුදුරජාණන් වහන්සේ. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක විදුර විදුර මහරහතන් වහන්සේ විදුර මහරහතන් වහන්සේට දුසි මාත්‍යා ළමයෙකුට ආවේශ වෙලා දලකින් ගහනවා. කපුසඳ භාග්‍යතුන් වහන්සේට විදුර සහ සංජීව කියලා අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙන්නේ ඉන්නවා. විදුර අග්‍රශ්‍රාවකයන් වහන්සේ තමයි දක්ෂිණ ශ්‍රාවකයා. ඒ කියන්නේ අපේ සරියුත් මහ රහතන් වහන්සේගේ තැන විදුර මහ රහතන් වහන්සේට තමයි තිබිලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ පසු ගමන් කරමින් පසු ගමන් කරමින් වඩිනකොට තමයි මේ දුසී මාරයා මේ ගලින් පහර දෙන්නේ. ඒ ගල් පහරට උන්වහන්සේගේ හිස බිඳෙනවා. ලේ වැක්කෙනවා. ඒ කාරණාව බුදුරජාණන් වහන්සේ මනාව දකිනවා ඥාන ශක්තියත් එක්ක. බුදුරජාණන් වහන්සේ වඩිනකොට වටපිට බලන්නේ නැහැ කියලාම සඳහන් කරනවා. ඒ උත්තරට දෙපැත්තේ වෙන දේවල් ඔක්කොම පිටිපස්සේ වෙන දේවල් ඔක්කොම නුවණැසට පේනවා. පියවියෙන් ඉදිරිය විතරක් බලාගෙන වඩිනවා. අනිත් තුන් පැත්තේ වෙන දේවල් නුවණැසින් දකිනවා. එතකොට මායාව කරපු මේ වැඩේ බුදුරජාණන් වහන්සේ දැක්කා. දැකලා භාග්‍යතුන් වහන්සේ නතර වුණා. නතර වෙලා ආපහු හැරිලා මාරයට කතා කළා. මාරයට කතා කරලා කියනවා මාරය ඔබ ඔබේ සීමාව ඉක්මවලා ගියා. සීමාවෙන් එහාට ගියා. හැබැයි මේ කාරණා මේ ඔබ ඔබේ සීමාව ඉක්මවුවා කියන කාරණාවෙන් තවත් විශාල කරුණු රාශියක් කියපාන. මායාවේ සීමාව භාග්‍යතුන් වහන්සේම තීරණය කරලා තියෙනවා කියලා. මේ කරුණෙන් අපිට වැටහෙනවා බුදුරජාණන් වහන්සේ සියල්ලට ඉහළින් වැඩ ඉන්නවා කියන කාරණාව අපි මේ තේරුම් ගන්න කියලා. නමුත් මායයට සඳහන් කරනවා සීමාවික් මාර්ගය කියලා. ඊට පස්සේ මේ සීමාව ඉක්මවා ගියාට කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරාම මායයට අයිති වෙන්නේ අපි භයානක උනරේ. මෙතන සඳහන් කරනවා මායාවේ සීමාව භාග්‍යතුන් වහන්සේ පනවලා තියෙන කියන කරුණ. ඒකට හේතු කීපයක් අපි සිහිපත් කරුවොත් බුදුරජාණන් වහන්සේලා යමක් පෙන්නලා භයානක හඬක් නංගලා. මේ මායාවට කෙනෙකුගේ ශරීරයට හානියක් කරන්නේ නැතුව තව තව දේවල් වලින් හානි කරන්න පුළුවන්. ශරීරයට හානියක් නොකර වෙනත් ක්‍රමවේද වලින් හානි කරවන්න පුළුවන්. ඉතාම දරාගන්න බැරි දුර්ගන්ධයක් මවනවා. සමහරවිට දුර්ගන්ධයෙන් ඔළුව පුපුරන්න උනත් පුළුවන්. ඒක ප්‍රදේශයේ දාලා යන්න වෙන්න පුළුවන්. මේ මායයට කරවන්න පුළුවන් දෙයක්. ඉතා භයානක හඬවල් ඇති කරවන්න පුළුවන්. බොහොම බය කරනවා. ඒ හඬ ඇහුනොත් ආයෙ පැත්ත පලාතකවත් ඉන්නේ නැති භයානක හඬවල් නිර්මාණය කරන්න කියලා. එහෙම මායයට ආන්ගේ ආදි වශයෙන් ඇඟට හානියක් නොකර කරන දේවල් වලට බුදුරජාණන් වහන්සේ මායයට සීමාවල් පනවලන්නේ. එහෙම දේවල් වලින් බේරෙන්න තරම් උත්සාහ ගත්තේ නැතත් සාමාන්‍ය කෙනෙකුට මායя එහෙම කරනවනම් බුදුරජාණන් වහන්සේ ඒ පිරිස බේරන්න සමහර වෙලාවට උත්සාහ අරගෙන නැහැ. දන්නවා නමුත් මේ යම් භාවනාවකට නික්මිච්ච පිරිසක් ඒ ප්‍රදේශේ භාවනා කරන්නට පුළුවන් කමක් ඇත්තම නෑ. බුදුම විදිහට භයානක හඬවල් ඇහෙන බුදුරජාන් වහන්සේ දන්නවා මේ මාත්‍රය කියලා. නමුත් ඒ අය බේරන්න උත්සාහ කළාද? බේරන්න උත්සාහ කළේ නැහැ. තව කෙනෙක් ඇවිල්ලා කියනවා ඒ පැත්තෙන් ඉන්න බෑ පුදුම දුර්ගන්ධයි. භාග්‍යතුන්ස දන්නවා මායя කියලා. නමුත් මේ පිරිස මායяගෙන් බේරන්න උත්සාහ දරලා නැහැ. සමහර වෙලාවට අපිටත් ඔය ඔය කටයුතු වලට එළඹුණාම නොඑක් බාධා නොඑක් බාධා තියෙනවා. මේ කරුණුත් එක්ක බලහම හැබැවින්ම හැබැවින්ම මාර්ගය. නොඑක් බාධා එන තමයි. ඒ බාධාත් මායාවේ වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට වාඩි වෙච්ච තැන ඉඳලා ඇඟදිග සත්‍ය යනවා වගේ දෙයක් පටන් ගන්නවා. කොහොමවත් ඉන්න බෑ නලියෙන. මූණ දිග යනවා වගේ තේරෙනවා. කොහොමවත් ඉන්න බෑ. ඉතින් බැරිම තැන භාවනාව පැත්තක දාලා මූණ පිහදාන්න සිද්ධ වෙනවා. මේ වගේ නොඑක් අවස්ථාවල් වල තියෙනවා. ඊයෙන ඉඳගෙන පැය ගාණක් හිටියා. අද ඉඳගත්තාම විනාඩි 5ක්වත් ඉන්න බෑ. මාරය වෙන්න වෙන්න පුළුවන්. නමුත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. අයින් කරන්නේ නැහැ. ඇයි අයින් කරන්නේ නැත්තේ? අයින් කරන්නේ නැත්තේ ඊළඟට භාග්‍යතුන් වහන්සේ බලනවා මාරයා අයින් කරලා දුන්නොත් මේගොල්ලෝ සසරින් මිදෙනවද කියලා. මායාව ඉවත් කරලා දුන්නත් මිදෙන්නේ නැත්නම් භාග්‍යතුන් වහන්සේ මායාව ඉවත් කරන්න කටයුතු කරන්නේ ඉතින් මිදෙන්නේ නැත්නම් අයින් කරන්න ඕනේ නැහැ. ඒ හින්දා භාග්‍යතුන් වහන්සේ ඒ වෙලේ කටයුතු කරන්නේ කරන්නේ නැහැ. ඒක සඳහන් කරනවා එක අවස්ථාවක අපේ බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනාවක් කරනකොට ඒ භික්ෂුන් වහන්සේලාට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන විදිහටම හරියටම ජීවිතේ ගොඩ නැගුවොත් දවස් හතකින් rahat වෙනවා. එහෙම දේශනා කළාට මේ භික්ෂුන් වහන්සේලා කවුරුවත් අහන්නේ නැහැ ස්වාමීනි ඒ කොහොමද කියලා. ඒ කොහොමද අපි ජීවත් වෙන්න ඕනේ කියලා. අහන්නේ නැති නිසා භාග්‍යතුන් වහන්සේ බැලුවා ඇයි කවුරුවත් මගෙන් ඒ ගැන අහන්නේ නැත්තේ කියලා. බ්‍රහ්ම මායාව විශ්ලා සිල් දෙනා. ඊළඟට භාග්‍යතුන් හස බලනවා මේ අයගෙන් මායා ඉවත් කෙරෙව්වොත් මේ අයට එතෙන්ට යන්න පුළුවන් කියලා. මායා ඉවත් කෙරෙව්වා එතෙන්ට එන්න තරම් ශක්තිය ශක්තිය නැති නිසා භාග්‍යතුන් හස ඉවත් කරන්නේ. අර පිරිස අහන්නේ නැහැ මෙහෙමයි කියලා භාග්‍යතුන් වහන්සේ එතනින් එහාට කරුණු පැහැදිලි කරන්න කිව්වා. වැඩක් නැති කිව්වා. ආන් ඒ වාගේ මේ මායя බලපෑම් කරන හැටි විවිධයි. නමුත් භාග්‍යතුන් වහන්සේ මාත්‍රය ඉවත් කරලා දෙනවා. ඉවත් කරලා දුන්නොත් අපි අපේ ගමන භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වෙන විදිහට යනවා නම් විතරයි. මායයට තමන්ගේ සීමාව පෙන්වලා දීලා තියෙනවා කියලා සඳහන් කළේ කෙනෙකුගේ කයත මහලකුවට හානි කරන්න ඉඩ දෙන්නේ අර වාගේ අර වාගේ දේවල් කරලා බය කරලා එතනින් අයින් කරලා සතර ගමන දික් කරලා ආය කවදාවත් සතර කෙරවල කරන්න මේ ධ්‍යාන භාවනා වඩන්නේ නැති පුද්ගලෙක් බවට මේ ජීවිතේ පත් කරවන්නේ එහෙම එහෙම මායයට පුළුවන්. නමුත් භාග්‍යතුන් වහන්සේ මෙතන සීමාව ඉක්මෙව්වා කියලා කිව්වේ සීමාව ඉක්මෙව්වොත් එයාට තියෙන සීමාව ඉක්මෙව්වොත් එයාට පවතින්නේ දරපපවතින බැරුව යනවා. දැන් මෙතනදි මායя මොකද්ද කරගත්තේ? විද්දුර අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට ගලෙන් ගහලා සීමාව ඉක්මවලා තියෙනවා. එහෙනම් පවතින හම්බ වෙන්නේ හම්බ වෙන්නේ නැති වැඩක් තමයි කරලා තියෙන්නේ. ආ ඒ නිසා මායя ඊළඟ ෂණේ කොහටද යන්නේ? ඊළඟ ෂණේ මායя අවීචිත. ඊළඟ ෂණේ මායя අවීචිත යනවා. එතකොට මේක අකාල මරණය. මාරයට තව ජීවත් වෙන්න හේතු සම්පත් තිබුණා. පෙර කරගත්ත පුණ්‍ය සම්පත් තියෙනවා. අප්‍රමාණ සැප විඳින කෙනෙක් හයවෙනි දිව්‍ය ලෝකේ ඉන්නේ. හයවෙනි දිව්‍ය ලෝකේ රජකම් කර කර තව සැප විඳින්න ඕවට තරම් කල් පින් තියෙනවා. නමුත් ඒ සියල්ල යටපත් කරන මහ භයානක පාප කර්මයක් කරගත්ත සීමා වික්මවා ගියා. ආන්නේක හින්දා අවීචියේ අවීචිය උපදිනවා. එහෙනම් ඒක කාල මරණයක් නෙමෙයි අකාල මරණයක්. ඊළඟට සඳහන් කරනවා අපි මහ බෝසතාණන් වහන්සේද බොහෝ කරදර කරපු තව රජ කෙනෙක් පිළිබඳව එතන සඳහන් කළේ කලාබ රජු ගැන. මොකද කලාබ රජු කරලා තියෙන්නේ? කලාප රජුරෝ එක දවසක් තමන්ගේ පිරිසක් එක්ක විනෝද වෙන්න උයනට ගියා. උයනට ගිහිල්ලා විනෝද වෙමින් ඉන්න අතරේ කලාප රජුරෝ ටිකක් විවේක ගන්න නිදාගත්තා. රජුරෝ සතුට කරන අන්තහපුර ස්ත්‍රීන් රජුරෝ වටේටම හිටියා. රජුරෝ එක ස්ත්‍රීකගේ කුකුල හිස තියාගෙන නිදාගත්ත අනිත් ස්ත්‍රීන් රජුගේ සතුටු කරවමින් නටමින් ගයමින් වයමින් ඔය අතරේ රජුරවන්ට නිින්ද ගියා. රජුරවන්ට නිින්ද ගියාට පස්සේ අර ලක්ෂණ ගායනයි කල්පනා කළා දැන් ඉතින් කාට පේන්න රටක් හන්දද කාට හෙන්න ගයන්නේ නිකන් අපි වෙහෙසකටපත් වෙනවා විතරයි. අන් ඒකින්ද ඒ පිරිස උයනේ සිරි නරඹන්න ගියා. එහාට මෙහාට එහාට මෙහාට වෙන පුරා සිරිත් නරඹමින් ඇවිදින්න ඉතියා. එහෙම ඇවිද ඇවිද ඉන්නකොට දැක්කා මනාව මල් පිපුල මනරම් සල් ගහක් යට අපේ බෝසතාණන් වහන්සේ වැඩ ඉන්නවා. මේ පිරිස හිමීට හිමීට බෝසතාණන් වහන්සේ ළඟට ගියා. බෝසතාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා කතා බහ කරලා බෝසතාණන් වහන්සේගෙන් බණ අහන්න පටන් ගත්තා. ඒ පිරිස බණ අහනවා අර කාන්තාව විතරක් දැන් රජුගේ උපලි ඔක්කේ තියාගෙන ඉන්නවා. ඉතින් ඇය කල්පනා කළා මේ මට යන්න නෑ. ඒකින්ද අර කාන්තාවත් එක්ක කේන්තියක් ඇති වුණා. ඒ නිසා රජුව හැරෙව්වා. ඇඟ හොල්ලලා රජුව හැරෙව්වා. හැබැයි රජුරු ඇහැරෙන්නේ බොහොම කේන්තියෙන්. තාම කේන්තියෙන් ඇහැරිලා රජුරු අහන්නේ මේක කීකෝ කියලා. මේ වසලියෝකෝ කියලා අහන්නේ. ඒ තරම් කේන්ති යන රජෙක්. ඒ වෙලාවේ සඳහන් කළා ස්වාමීනි අර තාපසේක ළඟ බණ අහනවා කියලා. කද්දිවර්ගයේ වෙලාවේ තවත් කේන්ති වැඩි වෙනවා. කඩුව අරගෙන තාපසතුමා කියලා කියන්නේ. හැබැයි ඉතින් එනවා දැක්කහම අර කාන්තාවෝ දන්නවා බොහොම කේන්ති ගිහිලා ඉන්නේ කියලා. රජුලන්ගේ හැටි දන්නවනේ. ඉතින් ඔය කාන්තාව අතර රජුලන්ට තවත් සමීපයේ ඉන්නවනේ. ඉතින් ඒකත් ඒකත් ඉස්සරහට ඇවිල්ලා කොහොම හරි රජුලන් ගතින් කඩුව අරගත්තා. නමුත් රජුලන් ඉතින් කඩුව ගත්තා කියලා නතර වුණේ නෑ. රජු බෝසතාණන් වහන්සේ ළඟටම ගියා. බෝසතාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බෝසතාණන් වහන්සේට කතා කරලා අහනවා ඔබ කවුද කියලා. ඉස්සර නැගිටි කහන් ගතා වසලිය. කොයි මේ වසලිය කියලා තමයි නැගිටි. අහවල් තැන කියලා කියහම කඩුව අරන් යනකොට මගට ඇවිල්ලා කඩුව ගත්තා. කඩුව ගත්තට ළඟට ගිහිල්ලා කවුද කියලා අහපුවාම මහරජා මම ශාන්තිවාදී. මට තමයි ශාන්තිවාදී තාපසී කියලා කියන්නේ. ඒ වෙලාවේ ඒ කියන්නේ මොකක්ද කියලා කියනවා. මොකද්ද ඔය ශාන්තිවාදී කියලා කියන්නේ? මොකද්ද මේ ශාන්තිය? එහෙම අහුවම් සඳහන් කළා මේ තව කෙනෙක් පිළිබඳව කේන්තියක් ඇති කරගන්නේ. කවුරු හරි කෙනෙක් මට ගහද්දි, බනිද්දි, නිඳා කරද්දි කේන්ති ගන්නෙ නැති බව ඒක එහෙමම ඉවසගෙන ඉන්න එක තමයි එතන ශාන්තිය කියලා කියන්නේ. රජු උතුම්ලා සඳහන් කළා එහෙනම් ඔබේ මේ ශාන්තිය බලන්න ඕනේ. මම ඒක පරීක්ෂා කරන්න ඕනේ. රජු පණිවිඩයක් ඇරියා චෝරඝාතකය. කරලා දෙන්න ගත්තා. අපි අලුගෝසුවා කියලා කියන්නේ. එයා ලෑස්ති වෙලාමයි එන්නේ එයාගේ රාජකාරියට. අතු ඇඳුම් ඇඳගෙන කෙටේවියක් අරගෙන කඩුවත් අරගෙන කසයත් අරගෙන සූදානම් වෙලාම ඇවිල්ලා අනි ස්වාමීනි මොකක් හරි කටයුත්තක් සඳහාද මත් හැඳෙන්නේ මම මොකද කරන්නේ ආන් ඒ වෙලාව සඳහන් කළේ මේ කූට ජටිලයට කසෙන් පහර දෙන්න කියලා 2000 කසෙන් ගහන්න කියලා වාඩි වෙලා හිටපු පරිදි ඇදලා අංගණයට විසි කරනවා විශ් කරලා කසින් දානවා. ඒ වෙලාවේ හැම කොපු පුරනවා. මස් පුරනවා. ලේ කරනවා. එක පැත්තකට 500 ගානේ හතර පැත්තටම ගහනවා. දැන් ඇඟක් නැති තරම් මස් ගැලවිලා. නමුත් බෝසතාණන් වහන්සේ අහන්නේ ඔබට දැන් මගේ ඉවසීම මගේ ශාන්තිය මේකෙන් හොයන්න පුළුවන්. දකින්න පුළුවන්. මගේ ශාන්තිය කසෙන් ගහලා හොයන්න බෑ. ඒක තියෙන්නේ මගේ හෘද වස්තුවක්. මගේ ඇඟේ අතපයවල ඒ ශාන්තිය. අක්කන්ගේ වෙලා රජුරු අත් දෙකම කපන්න කියනවා. කකුල් දෙකම කපන්න කියනවා. ඊළඟට නහයක් කපන්න කියනවා. කන් දෙකක් කපන්න කියලා. ඒ තාම සාන්තිය හම්බුනේ නැහැ. හැබැයි මේ වෙනකොට අතුම රතු පාටලේ තාපසතුමා සම්පූර්ණයෙන්ම ලෙයි නාවලා ඉවරයි. වැලි තමාගෙන මහ පොළොවේ ගලාගෙන ඉතින් මේ වෙලාවේ තාමත් ශාන්තිය රජුවන් හම්බුනේ නැහැ. රජුරණ සඳහන් කළා මගේ ශාන්තිය අතපය කපලා හොයන්නේ හොයන්නේ කියලා. එහෙනම් උඹේ ශාන්තිය උඹම උස්සලා තියාගනි කියනවා වාගේ වචනයක් කියලා පපුවට පයින් දුන්නා. පයින් ගහලා රජුර යන්න ගියා. හැබැයි රජුර යනකොටම ඊළඟට එනවා තව කෙනෙක්. ඊළඟට ඇවිල්ලා බෝසතාණන් වහන්සේ යතපය අපාප ඇඟලින් ලේ ගලනවා. ඔක්කොම රෙදි කැරි ගෙනල්ලා සේරම ඔතනවා රජුගේ සේනාපතිතුමා. රජු පයින් ගහලා යනවා. පොතලා ලේ පිහලා උස්සලා තව තැනක තියලා සත්දාන් කරනවා මහර්ෂිතුමනි. ඔබ වහන්සේට යම් කේන්තියක් ඇති වුණොත් කෝපයක් ඇති වුණොත් ඒ කෝපය රජු කෙරෙහි විශ්ත අහිංසක ජනතාව කෙරෙහි නම් ඇති කරගන්න එපා. මොකද පංච අභිඥාස්ත සමාපත්තිලා යම් ද්වේෂ සහගතව යමක් සිදු වෙන්නේ කියලා දිස්ථාන කළොත් ඒක වෙනවා. ඒ හින්දා අපි කෙරෙහි නම් අපි කෙරෙහි නම් ද්වේෂය ඇති කරගන්න එපා. ඒ වෙලාවේ බොස්තරන් වහන්සේ මොකද සඳහන් කළේ? නෑ පුතේ. උඹලා ගැන නෙමෙයි මට යම් දුෂ්ට ක්‍රියාවක් කළා නම් යම් රජෙක් ඔහු තවත් চিරාත් කාලයක් නිදුක්ව නිරෝගීව යෙහෙන් ජීවත් වේවා මගේ ප්‍රාර්ථනාව ඒකයි කියලා. හැබැයි රජිරුවන්ට කොච්චර දුර යන්න පුළුවන් වුණාද? බෝසතාණන් වහන්සේගේ දැස මානෙට විතරයි දැස පෙනෙන මානෙට සීමාවට විතරයි යන්නේ. ඒත් එක්කම අවීචයෙන් ආපු ගිනි දැල් එහෙම්මම රජිරුව වෙලා ගන්න. එහෙනම් රජුරුත් වැඩගෙන ගියා අවිච්චේ. දැන් එතකොට ඒ මරණය මොකක්ද? ඒකත් කාල මරණයක් නෙමෙයි. ඒකත් අකාල මරණයක් නෑ. එමනම් මේ කාරණා දෙක මේ අකාල මරණය විස්තර කරන තැන සඳහන් කරනවා. ඒකයි මේ අකාල මරණය පිළිබඳව මේ කාරණා දෙක සිහිපත් කරන්ට යෙදෙන අරගෙන ආපු ආයුෂයක් තියෙනවා. කුසල ශක්තියක් තියෙනවා. නමුත් සමුන් කරපු මහ බරපතල අකුසලයක්. එහෙම නැත්නම් වෙනත් ක්‍රියාවක් හේතු කරගෙන ජීවිතේ සමුගන්න සිද්ධ වෙනවා. ඒවට කියනවා අකාල මරණ කියලා. එතකොට කවුද මෙතන මේ කලාපු රජු කියන කීවේ? දේවදත්ත ස්ථවිරයන් වහන්සේ. කවුද රජුරුවන්ගේ සේනාපති කියලා කිව්වේ? අපේ ශරීරත් මහරහතන් වහන්සේ. ශාන්තිවාදී තාපස්තුමන අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ. මේ කාරණාවත් එක්ක අපිට හිතන්න හුඟක් දේවල් තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේට යමෙක් කීකරු වෙනවා නම් ඒ පුද්ගලයා මේ ලෝකේ කොයිතරම් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් බවට පත් වෙනවද? ඊටාම නිර්භීත පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඊකරුකම නිර්භීත බව ඇති කරනවා. බුදුරජාණන් වහන්සේ කීකරු වෙනවා කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ මාර්ගයේ ගමන් කරනවා කියන එකයි. බුදුරජාණන් වහන්සේගේ මාර්ගයේ ගමන් කරනවා කියලා කියන්නේ මනස සිල්වත් ගුණවත් ජීවිතයක් තියෙනවා කියන එකයි. එහෙනම් සිල්වතෙකුට මේ ලෝකේ හම්බ වෙන ආනිසංස පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ ආනිසංස පහ අතර තුන්වෙනි කාරණාවේදී සඳහන් කරනවා ඊටාම නිර්භීත පුද්ගලයෙක් බවට පත් වෙනවා කියලා. කවුරුවත් අතරට යන්න බයක් දක්වන්නේ නැහැ. මහා සිල්වතුන් අතරට ගියත් බය නැහැ. හතුරන් මැද්දට යන්න බයක් නැහැ. කොහොමද ජීවිතේ හරි හරි නිර්විපීතයි. ඒක තමයි මේ සිල්වත්කම හින්දා හම්බ වෙන ආනිසංස පහේ තුන්වෙනි එක. ඒකෝර අපිත් නොඑක් නොඑක් අවස්ථාවන් වල නොඑක් නොඑක් දේවල් වලට බය වෙච්ච අය. පහුගිය කාලේ දැන් ටිකක් අඩු වුණාට අපිටත් මහා ලොකු බයක් තිබුණා. අඩු කිනිස් නිසා. අපිත් කපලා දායි. අතපය කපයිද බෙල්ල කපයිද? නමුත් මේ මේ කතාවෙන් අපිට හොඳට පැහැදිලි වෙනවා අපේ බෝසතාණන් වහන්සේ මේ භයානක සංසාරයෙන් අපිව එතර කරන්න එනකොට අද අපි බයේ වෙවුලන කාරණාවල් වලට මුන්වහන්සේ අමු අමු මේ මුණ දීලා තියෙනවා. එහෙම අනන්ත අප්‍රමාණ දුක් විඳලා අපි සංසාරයෙන් එතර කරන්න උන්වහන්සේ කටයුතු කරලා තියෙනවා. එහෙනම් ඒ එන සංසාර ගමනේ ඔය වාගේ දේවල් වලට ඕන තරම් මූණ පාන්න සිද්ධ වෙනවා. අද නැවතත් ওই தත්ත්වය අඩු වෙලා ගියාට තව කාලෙකින් ඊට වඩා භයානක වෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ කීකරු වෙලා හිටියානම් එදාටත් බොහොම නිර්භය වේ අවස්ථාවටත් මුණ දෙන්න. හේතුව තමයි මෙහෙන් වැටුණහම මීට වඩා හුඟක් බලපරක්‍රමයක් තියෙන සැප කියන තැනක උපදින්න පුළුවන් බව දන්න නිසා මේ මොහොතේ මේ ගැල කැපෙන හෝ කඳ කැපෙන වේදනාව විතරයි ඉවසන්න තියෙන්නේ. එහෙනම් අපිට පුදුම නෑ. අපිට හිතාගන්න තියෙන්නේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ අපි සුගතියට ගෙනියන්න නිවනට ගෙනියන්න එවන් පරිත්‍යාග කළා නම් උන්වහන්සේට කී කරුවෙච්ච අපිට එහෙම පරිත්‍යාග කරන්න බැරි කමක් බැරි කමක් නෑ උන්වහන්සේ වෙන්නේ. ඒ නිසා මට අතට ගන්න පුළුවන් නම් කැත්තක් කොල්ලා ඒක බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මට හැරලා නිශ්ශබ්ද වෙන එකම තමයි වහින්. කෙසේ වෙතත් අලාබු රජුරු අවීචිත ගියා එහෙමනම් ඒ කාරණාවත් හඳුන්වන්නේ අකාල මරණයක් ඇතිවෙයි. ඉතින් මේ කාරණා දෙක පැහැදිලි කරමින් ජීවිතයේ ඉන්ද්‍රිය කපා හරින කර්මය නැත්නම් මේ සියල්ලම කියන ලද ආකාරයෙන්ම ජීවිත ඉන්ද්‍රිය කපා හරින කර්මයකින් යුක්තයි කියලා සඳහන් කරනවා. මෙසේ ජීවිත ඉන්ද්‍රිය නැතිවීමෙන් වෙන මරණය මතක් කිරීම තමයි මරණ සති කියලා කියන්නේ. ජීවිත ඉන්ද්‍රිය නැතිවීමෙන් වෙන මරණය තමයි මරණ සති කියලා මෙතන සඳහන් කරන්නේ කියලා පැහැදිලි කරනවා. එහෙමනම් ආයුක්කය මරණය, අම්මක්කය මරණය, උභයක්කය මරණය, උපච්ඡේදක මරණය. මේ විදිහට ආකාර හතරකින් මරණය පිළිබඳව පැහැදිලි කරලා තියෙනවා. ඊළඟ විස්තර කරනවා අපි කෝකද මරණ සතිය කියලා කල්පනා කරන්නේ. ජීවිතේන්ද්‍රිය නැතිවීමෙන් වෙන මරණය තමයි ඒ මරණය ගැන සිහි කිරීමයි මරණ සති කියලා පැහැදිලි කරන්න කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතුනි මෙතන විස්තර කරනවා මේ මරණ සතිය වැඩිම පිණිස විවේකීව තනියම කාලය ගත කරන්න කියලා. මරණ සතිය වඩන්න නම් පුළුවන් තරම් විවේකී වෙන්න ඕනේ, තනි වෙන්න ඕනේ කියලා. ජීවිතයගේ නැතිවීම මනාව මෙනෙහි කරන්න ඕනේ. ජීවිතයගේ නැතිවීම මෙනෙහි කරන්න ඕනේ. එහෙම නැත්නම් මරණං මරණං කියලා මෙනෙහි කරන්න ඕනේ කියලා සඳහන් කරනවා. එක්ක ජීවිතයගේ නැතිවීම මෙනෙහි කරනවා. එහෙම නැත්නම් මරණං මරණං මරණං කියලා මරණය මෙනෙහි කරන්න කියලා මෙතන සඳහන් කරනවා. නමුත් සඳහන් කරනවා ඒ කාරණාව හරියටම කරන්න ඕනේ. වැරදියට කළොත් මේක මරණානුස්සති වෙන්නේ නැහැ කියලා. හරියටම කරන්න ඕනේ. එහෙනම් අපි දැනගන්න ඕනේ කොහොමද ඒක කොහොමද හරියටම කරන්නේ කියලා. මෙතන පැහැදිලි කරනවා මරණය වැරදියට සිහිකරනද යොත් ඒ භාවනාව සම්පූර්ණ වෙන්නේ නැහැ. යෝනිසෝ මානසිකාරයෙන් මනාව ඒක සම්පූර්ණ කරන්න ඕනේ. ඒ නිසා සඳහන් කළා යෝනිසෝ මානසිකාරෝ පවත්තේ සබ්බෝ මේ භාවනාව හරියටම වඩන්න යෝනිසෝ මානසිකාරය හොඳටම පවත්වන්න ඕනේ කියලා. කොහොමද මරණය වැරදියට සිහි කරන්නේ? මරණය වැරදියට සිහි කරන හැටි කොහොමද කියලා දැනගෙන මරණය නිවැරදිව සිහි කරන්නේ කොහොමද කියන කාරණාව අපි සාකච්ඡා කරමු. මෙතන සඳහන් කළා ප්‍රේයන්ගේ මරණය සිහි කිරීම මරණ සතිය නෙමෙයි කියලා. දරුවෙකුගේ මරණය, ස්වාමියාගේ මරණය, බිරිඳගේ මරණය, හිතවත්ම ඥාතියෙකුගේ මරණය, හිතවත්ම මිත්‍රයෙකුගේ මරණය මෙන්න මේ ප්‍රේයන්ගේ මරණය සිහි කිරීම මරණ සතිය නෙමෙයි කියලා සඳහන් කරනවා. ඒක මරණය වැරදියට සිහි කිරීමක්. ඇයි ඒක සිහි කරන්න එපා කියලා කියන්නේ? ඒක සිහි කරන්න එපා කියලා කියන්නේ එහෙම වුණොත් ශෝකය ඇති වෙනවා. ඒ මරණය මෙනෙහි කරන්න ගත්තොත් අපේ හිතේ ශෝකය උපදින්න පටන් ගන්නවා. ඒ නිසා සඳහන් කරනවා ශෝකය කියලා කියන භාවනාවක් නෙමෙයි කියලා. ඒක භාවනාව වෙන්නේ වෙන්නේ නැහැ. ඊළඟට සඳහන් කළා ශෝකය කියලා කියන්නේ ද්වේෂයක තවත් එක ආකාරයක් කියලා. ඒක නම් මම හිතන්නේ කලින් අපි අහලා අහලා දන්නවා. අඬනවා කියලා කියන්නේ දුක නිසා දුක කියලා කියන්නේ හේතුව. දුක ඇතුලේ තියෙන ද්වේෂය. එහෙනම් මේ ද්වේෂය කියලා කියන භාවනාවක් භාවනාවක් නෙවෙයි. ඉතා සියුම් ද්වේෂයක් එතන තියෙන අපිට ඒක තේරෙන්නේ නැහැ. සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒ නිසා දුක්ඛ කියලා කියන්නේ ද්වේෂය. ඒ නිසා මෙතන පැහැදිලි කරනවා ද්වේෂය කියලා කියන්නේ භාවනාවක් නෙමෙයි කියලා. ආන් ඒ නිසා ද්වේෂය කියලා කියන්නේ අකුසලයක්. අකුසලයක් නිසා කොහොමවත් ඒක භාවනාවක් වෙන්නේ නැහැ. ද්වේෂය කියලා කියන්නේ භාවනාවක් නෙමෙයි. ද්වේෂය තුල තියෙන අකුසලයක් බව අපි දන්නවා. ද්වේෂය අකුසලයක්. එහෙමනම් අකුසලයක් කියලා කියන භාවනාවක් නෙමෙයි කියලා මෙතන සඳහන් කරනවා. ඊළඟට පින්නතින් මරණ සතිය වැඩිීමේදී මුලින්ම පුරුදු වෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. ප්‍රිය වූ පුද්ගලයන්ගේ මරණය සිහි නොකරනවා වගේම අකමැති අයගේ මරණය සිහි නොකරන්නත් වග බලා ගන්න ඕනේ කියලා. ප්‍රිය පුද්ගලයන්ගේ මරණය සිහිපත් කරන්නත් එපා අකමැති පුද්ගලයන්ගේ මරණය නැත්නම් අපිට තරහ කරන වෛර කරන අයගේ මරණය ඒක සීකරන්නත් එපා කියනවා. ඒතකොට ඒ අයගේ මරණය සිහිපත් කරන්න එපා කියන්නේ. හේතුව තමයි සතුරාගේ මරණය අපිට ප්‍රීතියක් ගෙනල්ලා දෙනවා. මිතුරාගේ මරණය අපිට වේදනාවක් ගෙනල්ලා දුන්නා. සතුරාගේ මරණය අපට ප්‍රීතියක් ගෙනල්ලා දෙනවා. ඒක සාමාන්‍යයෙන් ස්වභාවයමයි. අපිට හුඟක් හතුරුකම් කර කර ඉන්න කෙනෙක් හදිසියෙ මැරිලා කියලා ආරංචි වුණොත් ඇත්තටම ඇති වෙන ලොකු සතුටක්. එතන උපේක්ෂක වෙන්න තරම් අපිට තාම ශක්තිය ශක්තියක් නැහැ. ආන් ඒ නිසා සතුරාගේ මරණය අපිට ප්‍රීතියක් ගෙනල්ලා දෙනවා. ප්‍රීතිය කියලා කියන්නේ ලෝභය. ප්‍රීතිය ලෝභයක්. ආන්ගේ ලෝභය සහිතයි ආන්ගේ නිසා සතුරෙක් මරුණහම අපිට ඇතිවෙන ප්‍රීතිය ලෝභය ලෝභය අකුසලයක් එහෙනම් ආයත් සැලයක් කියන්න තියෙන්නේ අකුසලයේ භාවනාවක් නෙවෙයි කියන තමයි ඊළඟට මෙතන සඳහන් කළා උදාහරණයක් මේ සොම්පල්ලා එයා හරි මධ්‍යස්ථ කෙනෙක් නේ එතකොට මැදහත් කෙනෙක් ගැන මෙතන සඳහන් කරන දැන් ඊටාම හිතවත් කෙනෙක්ගේ මරණය සිහිපත් කරන්නත් එපා. ඒ වගේම ඊටා අහිතවත් කෙනෙකුගේ මරණය සිහිපත් කරන්නත් එපා. සොහොන් පල්ලෙක් කියලා කියන්නේ සුසාන භූමියේ හැම වෙලාවෙම කටයුතු කරන කෙනා. එයාට මේ මැරිච්ච මිනිස්සු ගැන දුකක් තියෙනවද? කවුරු ගෙනාවත් එයාගේ වැඩේ උච්චලා ගන්නවා. හැමදාම මේ වැඩේ කරලා කරලා කරලා කරලා එයාට ඒක තවත් එක සාමාන්‍ය වැඩක් විතරයි. දැන් මිනි එම්බාම් කරන කෙනෙකුට ඒක තවත් එක සාමාන්‍ය වැඩක් විතරයි. අපිට ඒක ලොකු වැඩක්. නමුත් එයාට ඒක සාමාන්‍ය වැඩක්. එහෙනම් මේ සොහොන් පල්ලකත් ඒක සාමාන්‍ය වැඩක් විතරයි. ආන්ගෙන් සඳහන් කරනවා මේ හම්බෙන හම්බෙන දේහය බොහෝ දවලාලු කරලා දානවා. ඔහුට දුකකුත් නැහැ. ඔහුට සතුටකුත් මෙතන සඳහන් කරනවා මේ ඥායෙක් නෙමේ මේ හතුරෙක් නෙමේ නිතර නිතර මේ වැඩේ කරන ඔහුට ඒක සාමාන්‍ය වැඩක් නිසා අන්න ඒ වගේ මධ්‍යස්ථයෙකුගේ මරණය සිහි කිරීම භාවනාවක් කියලා අපි හිතුවට ආන් ඒක සිහි කරන්න එපා කියලා සඳහන් කරනවා. ඒකත් භාවනාවක් නෙමේ. ඒක සිහිපත් කරන්න එපා බවයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට ඇයි ඒ විශේෂයෙන් හිතට දැනෙන්නේ නැති නිසා ඒක සිහිපත් කරන්න බැහැ කියලා සඳහන් කරනවා. මොකද විශේෂයෙන් හිතට දැනෙන්නේ දැනෙන්නේ නැහැ. ආරයට කවුද කියන කාරණාව විශේෂයෙන් දැනුන්නේ නැහැ වගේ මධ්‍යස්ථයක අපිට සිහිපත් කරන්න මරණ අනුස්සතියට යොදාගන්න බෑ කියලා සඳහන් කරන්නේ ඒක. ඒක විශේෂයෙන් දැනෙන්නේ නැති නිසා. එහෙමනම් මරණ අනුස්සතිය අපි හිතුවට වඩා කොයිතරම් සංකීර්ණ බව මේ භාවනාව තුළ තියෙනවා. නිවැරදිව මේ භාවනාව සිදු කරනකොට කොයි තරම් කරුණාකාරණා දැනගෙන අවබෝධ කරගෙනම ඒ භාවනාවට එළඹිය යුතුයි. මේ කරුණු එකක්වත් නොදැන මරණ අනුස්සතිය වැඩුවා නම් වසර ගාන ඒත් අපිට මරණ අනුස්සතියක් වැඩිලා වැඩිලා ඒ නිසා අපි බලාපොරොත්තු වෙච්ච ඵලය හම්බ වෙලා හම්බ වෙලා තියෙනවා. අවුරුදු ගාණක් සම්පූර්ණ කළා තවත් මේ වේදනාව නැති කරගන්න බෑ. කෙනෙකුගේ මරණය දිහා බලහම ඇති වෙන දුක නැති කරගන්න බෑ. ඒ කියලා කියන්නේ අපිට තාම මේක වැඩිලා වැඩිලා නැහැ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේ හැම භාවනාවක්ම වඩන යෝගාවචරයට මනාව අවවාද කරලා මනාව අනුශාසනා කරලා මනාව මඟ පෙන්වලා නිවැරදි මාර්ගයට එළමෙන්න අවශ්‍ය කරුණු සියල්ලම අපි දේශනා කළා. භාග්‍යතුන් වහන්සේගේ දේශනාව භාග්‍යතුන් වහන්සේගේ වචනය හරියටම අපිට හම්බ වුණේ නැත්නම් බලාපොරොත්තු වෙන තැනට අපිට කවදාවත් යන්න යන්න බැරි වෙනවා. ආන් ඒකයි අපි අර මුලින් සාකච්ඡා කරපු දැනකත් සිහිපත් කරේ බුදුරජාණන් වහන්සේට යමෙක් හරියටම කීකරු වුණා නම් ආන් ඒ කීකරු පුද්ගලයාට මේ ලෝකෙ මොනවද කරන්නේ? ඊතාව නිර්භීත ජීවිතයක් තියෙන කෙනෙක්. බුදුරජාණන් වහන්සේට කීකරු කෙනා. අනික බුදුරජාණන් වහන්සේට කීකරු කෙනා ළඟ හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. අතීත භික්ෂුන් වහන්සේලා මහ වනාන්තරයක භාවනා කරන්න වැඩියහම උන්වහන්සේලා භාවනා කරන්න ඉස්සෙල්ලා මොකද්ද කරනවා කියන්නේ? ඉස්සරලාම තමන්ගේ සිවුර වෙන ආසනයක් නැත්නම් තමන්ගේ සිවුර හරි බිම එලලා ගස් වලින් වැටිච්ච ගොල එකතු කරලා සිවුරට දාලා ඒක යක්කින් ඔතලා ඔතලා කොට්ටයක් වාගේ හදලා වෙනම පැත්තක ආසනයක් කනවලා තියලා තියෙනවා. හේතුව තමයි කොයි මොහොතේ භාග්‍යතුන් වහන්සේ මම දැකීද දන්නේ මට කොතන වරදීද දන්නේ වැරදුන ගමන් භාග්‍යතුන් වහන්සේ මල් ළඟ ඉන්න පුළුවන්. වැඩියොත් වැඩින්ද භාග්‍යතුන් වහන්සේට ආසනේ පනවලා තමයි තමන්ගේ කාර්යයට ලැබිලා තියෙනවා. එතකොට අපේ භාග්‍යතුන් වහන්සේ එහෙම වැඩපු අවස්ථා පිළිබඳව ධර්මයේ බොහෝසේ සඳහන් වෙනවා. අපි මුලින් කතා කළ අවුරුදු 150 ආයු වැළඳුවා කියලා අපි අනුරුද්ධ මහරහතන් වහන්සේ. නමුත් මේ අන්තිම ජීවිතයේ රහත් වෙන්න මාස ගාන සක්මනයි ඉඳගන්න එක ඉතින් අදිස්ථාන කරනවා. එහෙම සක්මන් කරමින් ඉඳගනිමින් සක්මන් කරමින් ඉඳගනිමින් කටයුතු කරන උන්වහන්සේට මහා පුරුෂ විස්තරක පැටහෙන්න පටන් ගත්තා. භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ වැඩම කරලා අන්තිම මහා පුරුෂ විතරකේ මතක් කරලා දෙනවා. අනුරුද්ධ මේකක් මතක් කරා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ බලාගෙන හිටිය අනුරුද්ධයන් වහන්සේගේ මේ ක්‍රියාව දිහා. උන්වහන්සේගේ කිසිම කල්පනාවක් තිබුණේ නැහැ මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මංගවට වැඩි කියලා. අපි මුගලන් මහරහතන් වහන්සේ හත් දවසක් මසක් මං කරනවා රහත් වීම උදෙසා. හත් වෙනි දවසේ සේ උන්වහන්සේට වෙහෙස දැනෙනවා. නිදිමතක් වෙනවා. නමුත් ටිකක් නිදාගෙන ඉඳලා ආයෙත් භාවනාවට එළඹෙන්නම් කියන කාරණාවට භාගිතුන් හසිර තිබෙන්නේ නැහැ. බලාපොරොත්තු නොවීම නොවුන මොහොතකම භාගිතුන් හස වැඩම කරලා නිදිමත නැති කරගන්න ක්‍රම කීපයක් දේශනා කළා. වීර්යයක් හරින්න එපා. නිදිමත නැති කරගන්න සමතිකයි දේශනා කළේ. ඒ වගේ භාග්‍යතුන් වහන්සේ වැඩම කරපු අවස්ථා තව බොහොම පිටකේ පුරා සඳහන් වෙනවා. ඒ නිසා අතීත භික්ෂුන් වහන්සේලා භාවනාවට එළඹෙනකොට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ආසනයක් පනවලා කියලා තිබුණා. ඕනෑම වෙලාවක වදින්න පුළුවන්. එහෙනම් අපි මුලින් සාකච්ඡා කරපු කතාව සිහිපත් කර කර හිටියේ බුදුරජාණන් වහන්සේ නිතර නිතර අපි දිහා බලනවා. නිතර නිතර භාග්‍යතුන් වහන්සේ අපිව දකිනවා. එහෙනම් අපිට බුදුරජාණන් වහන්සේට විරුද්ධ වෙන හැම මොහොතකම ලැජ්ජාවක් ඇති වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ මන් දිහා බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ බලාගෙන ඉන්නකොට කොහොමද මම මේ වැරද්ද කරන්නේ? ඔය හැඟීම හැම වෙලාවෙම හිතට එනවනම් කවදාවත් බුදුරජාණන් වහන්සේට විරුද්ධ යමක් විරුද්ධ යමක් අපිට කරන්න බැරි වෙනවා. නමුත් ධර්මයේ සඳහන් කළා භාග්‍යතුන් වහන්සේ හැම වෙලාවෙම අපි දිහා බලන්න කියලා. අතීතයේ අය මේ කරුණ හරියට සැලකුවා. බොරුවක්, වැරද්දක්, හොරකමක් හොර වැඩ මොකවත් කරන්නේ ශ්‍රද්ධාවන්තයන්ට හිත දුන්නේ නැහැ. ඇයි? කාට හොරෙන් කළත් දෙවියන්ට පේනවා. ඒ නිසා සම්‍යක් දෘෂ්ටික දෙවිවරු මාත් එක්ක තරහ වෙයි, අමනාප වෙයි, උදව් කරන්නේ නැති වෙයි මේ ගමනට. දෙවියෝ බලාගෙන ඉන්නකොටත් ලැජ්ජයි. ඒ හින්දා දෙවියන්ට පේනවා කියලා වැරද්ද කළේ. යම් හේතුවකින් දෙවියෝ නොදැක්කොත් මොන යම්ම හේතුවක් නිසා දෙවියන්ට පෙරුන්නේ නැතත් මේක අනිවාර්යෙන් රහතන් වහන්සේලා දන්නවා. ඒ හින්දා මට ආර්යයන් වහන්සේලාට මුණ දෙන්න බැරි අන්න ඒක හින්දා වැරද්ද කරන්න එළඹුණේ එළඹුණේ නෑ. ආර්යයන් වහන්සේලාවත් නොදැක්කොත් කවුරු නොදැක්කත් බුදුරජාණන් වහන්සේ දකින්නෝමයි. ආන් ඒකින්ද බුදුරජාණන් වහන්සේට හොරෙන් හැංගෙන්න තැනක් මේ ලෝකයේ අහසවත් පොළොවේවත් සාගරේවත් අපිට තැනක් අපිට තැනක් නැහැ. භාග්‍යතුන් වහන්සේ දකින්න. ආන් එහෙම හිතලා හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේට කීකරු වෙලා කටයුතු කරන්න ඕනේ. අනාගතේ පහළ වෙන දුප්පත් රජවරුන්ට බුදුරජාණන් වහන්සේ ගාවට යන්න පුළුවන්කමක් නැති නිසා මේ මණික් ටික අරගෙන පිට වෙන්න කියලයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ අනුශාසනාවෙන් අජාසත් රජුව හසුරුපතක් කියලා තිබුණා. දුප්පත්. එනගේ දුප්පත් කියන කී ආර්ථික මේ දුප්පත්කම නෙමෙයි ආධ්‍යාත්මික දුප්පත්කම. එහෙමනම් අදත් බුදුරජාණන් වහන්සේ අපි දිහා බලනකොට අපි ගාව ආධ්‍යාත්මයෙන් බොහොම දිලිඳු බවක් තියෙනවනම් ආධ්‍යාත්මික ජීවිතය තුළ අපි තාම යාචකේ නම් අපිට බුදුරජාණන් වහන්සේ ළඟට යන්නත් තව බොහෝ තව බොහෝ කල් ගත වෙනවා. ආන් ඒකින්ද බුදුරජාණන් වහන්සේගේ කී කරුවෙන එක මේ සසර ජයග්‍රහණය කරන්න තියෙන එකම මාර්ගය. අපි අනිත් හැම දෙයක්ම කරන්න ඉස්සරලා බුදුරජාණන් වහන්සේ කීකරු වෙන්නේ. ජඹුරු දහම් කාරණා අපිට හරියට වටිනවා. ජඹුරු දහම් කාරණා වලින් අපේ ජීවිතේ වේගෙන් පෝෂණය කරනවා. ජඹුරු දහම් කාරණාව අපිට ඉක්මනට සංසාරයෙන් එතර යන්න මඟ කියලා දෙනවා. හැබැයි ගහක වුණත් මුදුනට යන්න හරියටම මුලින් පටන් ගන්න ඕනේ. පොල් ගහට ගොඩ වෙන්න අපි වලල්ලක් පාවිච්චි කරනවා නම් ඒක මුලින් හරියටම සකස් කරගෙන නගින්න පටන් ගත්තේ නැත්නම් මගදී වලල්ල ගැලවුණු ලොකු කරදරයකට මුණ පාන්නේ මුණ පාන්න සිද්ධ වෙනවා මගදී. ඒක කොයිතරම් කරදරයක් වෙයිද කියන කාරණාවත් හිතාගන්න හිතාගන්න බෑ. ආන් ඒ නිසා මුලින් පටන් ගන්නකොට ඒක හරියටම එතන අපි ගාව හරියටම තිසරණ හරියටම පංචින් නිවැරදිවම සරණ ගියපු බව මනාව අරගෙන මනාව තිසරණේ පිහිටලා මේ ගමන පටන් ගන්නවා නම් අපිට බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය කිසිසේත් කිසිසේත් මාත් දෙන්නේ. ආන්ගේ ආශිර්වාදයත් එක්ක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම කාරණාව හරියටම අවබෝධ කරගත්තා. ඒක භාග්‍යතුන් වහන්සේගේම ධර්මයේ අපිට දෙවියෝ මෙහාට එනකොට කීවේ මනුස්ස ලෝකෙට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේම ධර්මයේ හොයාගන්න. වෙන කාගේවත් ධර්මයේ හෙව්වට අපිට ඒ ධර්මයෙන් යන්න වෙන්නේ ඒකත් කියපු තැන් වලට විතරයි. නමුත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ හම්බ වුණොත් අපිට පුළුවන්කම තියෙනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු තැනට යන්න. භාග්‍යතුන් වහන්සේ කියපු තැනට අපිට කවදාවත් යන්න වෙන්නේ නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ අපිට යමෙක් කියලා දුන්නා නම් ඒ කියලා දුන්න කෙනා පහු කරලා අපිට ඉස්සරහට යන්න පුළුවන් කියන කාරණාව අපේ ශරීරත් මහරහතන් වහන්සේගේ කතාවෙන් හොඳට තේරෙනවා. ආගේ නිසා තථාගතත්ව වේදිත ධර්මයේම අපි මනාව ජීවිතයට එකතු කරන්න ඕනේ. තථාගතත්ව වේදිත ධර්මයෙන්ම අපි ජීවිතේ පෝෂණය කරන්න ඕනේ. හරියටම නිවැරදිවම මේ මගට බහගන්න ඕනේ. ආන් ඒ පුද්ගලයාට බුදුමාකාර ආරක්ෂාවක් හම්බ වෙන බවයි එතන දේශනා කළේ. එහෙමනම් මරණ සතිය වඩන හැටි තමයි අපි මේ සාකච්ඡා කරමින් සිටියේ. හත්රියටම මරණානුස්සතිය මුදුන්පත් කරගන්න හැටි කොහොමද කියන කාරණාව දැනගන්නයි අපි මේ දේශනාව තුළින් උත්සාහ දරන්නේ. එක්මනම් මේ දේශනාව දේශනා මාලාවක් හැටියට තව බොහෝ ඉස්සරහට අපිට සාකච්ඡා කරන්න කරුණු බොහොමයක් තියෙනවා. අද මේ මූලික කරුණු හඳුන්වමින් ආරම්භයක් විතරයි අපි සිද්ධ කරන්නේ. ඒකට අපි සඳහන් කළා මේ භාවනාවට යොදා ගන්න එපා කවුද? ඊටාම ප්‍රිය අයගේ මරණය සිහිපත් කරන්නත් එපා. තමන්ගේ හතුරෙකුගේ මරණය සිහිපත් කරන්නත් එපා. මැදිහත් පුද්ගලයෙකුගේ මරණය සිහිපත් කරන්නත් එපා. ප්‍රිය පුද්ගලයෙක් ගැන හිතන්න පටන් ගත්තොත් අපේ ද්වේෂය දුක ඇති වෙනා ද්වේෂය ඇති වෙනවා ද්වේෂය කියලා කියන අකුසල කර්මයක් අකුසල කර්මයක් එක කුසල කර්මයක් දුම්පත් කරන්න බැරුව යනවා භාවනාව කියලා කියන මහා කුසලයක් ඒක අකුසලයක් එක එකතු වෙලා මුදුන්පත් කරන්න බැරුව යනවා අප්‍රිය පුද්ගලයෙකුගේ මරණය නිසා අපිට දෙවෙනි සතුට සතුට කියන්නේ ලෝභයක් ලෝභය කියන්නේ අකුසලයක් ඒ අකුසලයත් එක්ක එකතු වෙලා ආයතනයක් අපිට නිවන හොයන්න බැරි වෙනවා මධ්‍යස්ථ පුද්ගලයෙකුගේ මරණය සිහිපත් කරන්න එපා කිව්වා. ඒක අපිට හොඳට දැනෙන්නේ දැනෙන්නේ නැති නිසා මධ්‍යස්ථයෙකුගේ මරණය සිහිපත් කරන්නත් එපා කියලා සඳහන් කළා. එහෙමනම් තමන්ගේ මරණය හිතන්නත් එපා කියලා දේශනා කරනවා. ඒ තමන්ගේ මරණය හිතන්න එපා කියලා දේශනා කළේ බය හිතෙන හින්දා. එහෙමනම් බයත් එක්කත් කවදාවත් මේ ගමන යන්න බැරි වෙනවා. ඒතර කාරණා හතරක් පැහැදිලි කළා. ප්‍රිය පුද්ගලයන් ගැන හිතන්න එපා. අප්‍රිය පුද්ගල මේ මහා කුසල් වල ශක්තියත් එකතු කරගෙන තුනුරුවන්ගේ ආශිර්වාදයත් පෙරදරි කරගෙන මුලින් සිහිපත් කරපු පද හතරක ව්‍යාකරණයේ පිළිබඳවත් මනාව අවබෝධ කරගෙන මේ ශාස්ත්‍රීය ශාසනය හාත්පසින් අවබෝධ කරන්න වීරිය වඩමින් මේ සංසාරයෙන් එතර යන්න ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා. ඊ타ම ඉක්මන් භවේක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් ආර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේ රැස් කරගත්ත සියලුම කුසල්ද හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සාදු සාදු සාදු සදහවත්නි දේශනාව පවත්වා පදාළ පූජනීය කෝරළයාගම සර්ණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සලසේවායි අපි ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු ඒ ප්‍රාර්ථනාව සමගින් දේශනාව නිමාවටපත් කරනවා පින්වත් ඔබ සැමට පෙරවන් සරණයි.